චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ අසමන්නුගෝති සබ්බා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ సంతානය සකස් කරගන්නේ නැතුව ඇහැකරනාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් නොයේකුත් මේ ලෝකේ තියෙන අරමුණු අපේ හිතට එනකොට ඒ අරමුණු වල තියෙන සැබෑ తত্ত্বය වැටහෙන ආකාරයට ඒ අරමුණු වල තියෙන සැබෑ తত্ত্বය ඇත්ත తত্ত্বය වැටහෙන ආකාරයට අපේ මානසිකාරය සකස් කරන්නේ නැතුව කෙලෙස් සංසිඳවා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ එන කෙලෙස් දුරු කරගන්න බලාපොරොත්තු වෙන ඇත්තන් අපි හිතන අපිට ලෝකය දැක්කහම ඇහෙනකොට අරමුණු වෙනකොට යම් යම් පහළ වෙන සිතුවිලි නිවැරදි කර ගැනීමක් බෞද්ධත්වෝ සිද්ධ කරගන්නවා ඊටා නිවැරදි කර ගැනීමක් තමන්ගේ సంతානය ආන්ගේ නිවැරදිභාවය ඇත්ත తত্ত্বය වැහිලා තියෙන හින්දා අපිට මේ ලෝකයේ සමහර දේවල් ගැන ලෝභ දේශ මොහ උපදිනවා අන්නේ ඇත්ත తত্ত্বය ඉස්මතු කරගන්න වෙලා තියෙන්නේ අපේම සිතෙන්ම ඒකට මේකේ මූලික පියවරක් විදිහට අපේ ඇත්ත తত্ত্বය හොයාගන්න නම් ඇත්තටම අපේ ඇත්ත తত্ত্বය හොයාගන්න භාවිතා කළ යුතු තියෙන්නේ මොකක්ද? අපේම සිතමයි නේද? අපේ හිතමයි භාවිතා කරන් දෙලා තියෙන්නේ අපේ යත් තත්ත්වෙම හොයන්න. පංච පාදානස්කන්ධයයි මෙතන තියෙන්නේ. මේ පංච පාදානස්කන්ධයේ සත්‍ය తත්වය වටහා ගන්න වෙන්නේ හිතටමයි. එහෙනම් ඒකට පාවිච්චි කරන්න පුළුවන් හිත. දැන් මම හැමදාම අහන ප්‍රශ්නේ තමයි පංච පාදානස්කන්ධයේ හට ගැනීම දැන් උතන තියෙනවද නැද්ද? ආ දැන් මෙතන හට ගන්නවා. හිතකුත් තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් දෙක පාවිච්චි කරලා බලා ගන්න ඕනේ නේද? ඔය හිතෙන් මේ පංච පාදානස්කන්ධය බලා ගන්න. මොකද වෙලා තියෙන්නේ? බලන්න බෑ. ඇයි? පංච පාදානස්කන්ධයේ හිත නවතින්නේ නෑ. ඒකේ අත තත්ත්ව හොයන්න දෙන්නේ නෑ. නැහැ. මොකද කරන්නේ? දුවය, පුතාය, මුණුපුරාය, අම්මාය, තාත්තාය, සහෝදරයාය, ඥාතියාය ඔය විදිහට එක එක එක එක ඝනවල එක එක සංස්කෘතිවල මේක ගිහිලා නැවතිලා හොඳයි, සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා මේ දේවල් එහෙමම ඒවා තුල වින්දනය කරමින් ඒවා තුලම නැවතිලා ඒවා තුලම රැඳිලා ඒවා අභිනන්දනය කරමින් වාසය කරනවා. ඉතින් මේක දැන් මම කිව්වොත් මේ එහෙම කරන්න එපා. ඒක ඒක නවත්තලා දාන්න එහෙම කරන්න එපා කියවට හරියනවද? නෑ හරියන්නේ නෑ. නැත්තම් මෙහෙම මේ විදිහට කිය කියනකොට හිතෙන්න පුළුවන් ඔය කියෝක මොකද්ද එහෙම කරන්න පුළුවන්ද එහෙම වෙන්නේ නැති වෙන්නේ නැති වෙනවද ඒකනේ ලෝක ස්වභාවය කියලා. ඉතින් ලෝකයේ ස්වභාවය අභිභවා යෑමක් තමයි නිවන් දකින්න මාත්‍ර කියන්නේ ලෝකේ සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවය අභිභවන ඇත්ත දකින්න ඕනේ. අපිට සිතුවිලි එන්නේ පින්නත් මේ අපිට නොයේකුත් ආකාරයේ සිතුවිලි පහළ වෙන්නේ ඒ ඒ සිතුවිලි වලට අදාළ ඒ ඒ දේවල් වලට අදාළ අපේ එක එක సంతානවල තියෙන දැනීම අනුව නෙවෙයිද සිතුවිලි එන්නේ. නේද? අපි හඳුනාගත්ත දේවල් අනුව තමයි අම්මා කියනකොට ඔන්න එක එක කෙනාට අම්මා ගැන සිතුවිලි එනවා. එක එක කෙනාට එක එක තමන් තමන් අඳුරගෙන තියෙන අම්මා ගැන. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අත తත්වය අවබෝධ කරගන්න අපි දැනට මේ දිනවල සාකච්ඡා කරගෙන එන්නේ නාම රූප පරිච්ඡේදය පිළිබඳවයි. ඉතින් මේක සත්වයේ පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි නාම પરම්පරාවක් රූප પરම්පරාවක් කියන සිත්පේලියක්. මෙතන හටගන්නා වූ සිත්පේලියක් හටගන්නා වූ රූප පෙළහරක්. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන කැඩෙන කැඩෙන බිඳෙන බිඳෙන දේවල් වලට ආදේශ වෙමින් අලුත් දේවල් ආදේශ වෙමින් එන පේලියක් හරියට ඒකට කියන සම්පතියක් කියලා. අන්න ඒ වගේ සම්තතියක් එක ඝණයක් විදිහට අපේ මනසට වැටෙන්නේ අන්න ඒ ඝන සංඥාව අයින් වෙලා සම්තතිය සම්තතිය හැටියට මෙතන මේ අහවල් තන කියන්නේ මේ මේ නාම රූප પરම්පරාවක් මෙතන කියන්නේ නාම රූප પરම්පරාවක් ඒ කියන්නේ මෙතන තියෙන්නේ කෙටියෙන් කියනවා නම් සිත් වේලියක් හටගන්න වේගවත් සිත් වේලියක් දැන් මගේ තමන්ගේ ජීවිතය ගැන හැරිලා බලනකොට බලන්න මොනවද උතන තියෙන්නේ කියලා නේද මම කියලා ගත්ත මේ ජීවිතය දිහා හැරිලා බලනකොට අපිට මොනවද තේරෙන්නේ හරියට බැලුවොත් මේ ශරීරයක් තියෙනවන්න මේ ශරීරේ මොකක්ද දන්නවද මොකක්වත්ම දන්නේ මේ ශරීරය ආශ්‍රය කරගෙන සැප වේදනා දුක් වේදනා අදුක් අසුක වේදනා වගේ ඇතිවෙනකොට නිතරම රිදෙනවා නේද ඒ රිදීම් මාත්‍රය මොකවත් දන්නවද නෑ ඒක මට ඕන හැටියට තියෙනවද නෑ ශරීරය හැම නිමේෂයකම බිඳි බිඳි බිඳි බිඳි යනවා නැවත නැවත සකස් වෙනවා ඒ කියන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙන ලක්ෂණ තියෙනවා නේද අලුතෙන් මේ ආහාරය හේතු කරගෙන කර්මය හේතු කරගෙන නැවත නැවත සකස් වෙනවා ඒ වගේම මේ වේදනා වේගයෙන් මේක හැමතැනම හට ගන්නවා සංඥා කියලා කියන හඳුනා ගැනීම හඳුනා ගන්න ඒවා සිද්ධ වෙන්නේ මට ඕන වෙලාවට මට ඕන හැටියටද නේද? ඒක පොඩ්ඩක් බලමුකෝ මේ අනුන්ගේ වැඩක අපි ඉන්නේ. හරිද? මම දැන් මේ වෙලාවේ බණ කියනවා. කියන කියන ඒවා ඔයත් අඳුර ගන්නවද නැද්ද? ආයෙ අතර මම ඕන දැන් නන් ලයිස්ට් එකක් කියන්න යනවා. ඒක පළතුරු ලයිස්ට් එකක් කියන්න යනවා කියලා. කියනකොටම ඔය පැත්ත අඳුර ගන්නවා. දැන් ඒක ඒතර කාගේ වැඩක් වගේ හරියද නේද? මගේ වැඩක් වගේ. ඇයි? අන්න බලන්නකො. පේර, අඹ, දියුල්, අන්නාසි කෙසෙල් කියනකොට මේ පැත්ත මොකද වෙන්නේ? හා. එහෙනම් ඔතන වැඩේ වැඩේ ඔහෙට බයිති. ආ දැන් පෙර කියනකොට මතක් වෙන එක නවත්තන්න බලන්න පුළුවන් නේද? <laughs> අඹ කියනකොට මතක් වෙන එක නවත්තන්න බලන්න පුළුවන් නෝ. එහෙනම් ඔය සංඥාව කියන වැඩේ මට අයිති වැඩක් නෙවෙයි. ඒක හැම නිමේෂයකම වෙනස් වෙන වෙනත් වැඩ පිළිලක් ඒක. මේ ලෝකයේ තියෙන බාහිර දේවල් හින්දා හටගන්න ක්‍රියාත්මක වෙන ක්‍රියාවක් ඒක. ඒක එක ක්‍රියාත්මක භාවයක් එක්තරා ගහක් වගේ. ගහක් කියන එක වතුර පොහොර වැටෙනකොට හැදෙනවා වගේ ওই සංඥාව උතන හැදෙනවා. නේද අපිට ඒක විද්‍යාමාන නැහැ. ශරීරය හැදෙනවා වගේ ඇහැට පේන්නේ නැති හින්දා ඒක හිතෙන් වටහා ගන්න ඕන දෙයක්. ඒකේ ඇත්ත తත්ත්වය වටහා ගන්නේ නැහැ අපි. ඒ වගේම තමයි සංස්කාරය කියන්නේ අරවා ඇහෙනකොට පේර කියනකොට කැමැත්තක් ඇති වෙනවනේ. දූරියන් කියනකොට අකමැත්තක් ඇති වෙනවනේ. ආන් ඒක මොකද්ද? ඒක සංඥාව නෙවෙයි ඒක සංස්කාරයයි. හරිද? අම්මා ගැන ආදරයක් ඇති වෙනවනේ. කෑදරකම, ගිජුකම, මසුරුකම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඒවා කොහොමනද? හිතේ ඇති වෙන සැකසීම් ඒවා මට ඕන වෙලාවට හැදෙනවද? නෑ නෑ. ඒ වගේ තේලියක් තියෙන මේ සන්තෝෂය ඇති වෙනවා මේ දුක ඇති වෙනවා නේද? මේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා මේ මුදිතාව ඇති වෙනවා. හරි. මේ තරහ ඇති වෙනවා මේ මෛත්‍රිය ඇති වෙනවා. මේ ආදරය ඇති වෙනවා මේ අනාදරය ඇති වෙනවා. නේද? ඉතින් ඒ වගේ එක්තරා එක දිගට එක දිගට එක දිගට සකස් වෙවි සකස් වෙවි යන පෙරහැරක්ද නැද්ද මේ මම මේ කියලා මං කියලා මේ අරන් තියෙන්නේ. ඊට අමතරව මොනවද තියෙන්නේ? විඥානය කියන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම, විදීමේ නේද? ආග්‍රහණයේ දැනීම, රහින්දීමේ දැනීම, සීතෝෂ්ණයේ දැනීම සහ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී වෛරය ආදී වගේ දැනීම් දැනීම් මාත්‍ර ටික. ඔන්න පෙරහැරක් ඇරෙන්න අම්මාය, තාත්තාය, සහෝදරයය, ඥාතියය කියන ඔකගේම තියෙන ওই ටිකද නැද්ද? ඔකගෙන තියෙන්නේ ඔය ටික. අන්න ඒ බව අපිට ලෝකේ ඉන්නකොට දැනෙන්න ඕනේ. අපි මේ ගුලි පිටින් අරන් ඒ ගුලි පවත්තන්න හදනවා. හරිද? ලොකු අපහසුකම් ඉන්නේ ඒකින්ද. අහවල් පුද්ගලයාගෙන් පලි ගන්න ඕනේ කියලා හරිද? කොටන්න ඕනේ අර මිනිහට කියලා වෙලා කොටනවා. අම්මා වගේකට කොටලා තියෙන්නේ. ඈ ඉතින් එහෙම කරලා තිබ්බා ඒක මොකුත් කරගන්න බෑ යාට ඒ පිළිබඳ. ඒක දන්නේ නැති මිනිස්සු මොකද කරන්නේ ගිහිල්ලා නේද මස් ගොඩ කර කොටලා දානවා. ඒ මස් මොකුත් දන්නේ නැහැ. ඒ වේදනාව මොකුත් දන්නේ නැහැ. එතන වෙනකොට වෙන කොහේ තැනක මරණයටපත් වෙන වෙන කොහේ තැනක හට ගන්නවා. ඉතින් ඒක මොකුත් දන්නේ නැහැ. ඒ වගේ නිවැරදි සංඥා නිවැරදි අදහස් ඇති වෙන්න ඕනේ. අන්න එහෙම අම්මාය තාත්තාය සහෝදරය ඥාතියාය කියලා තියෙන මේ ඝන සංඥා අයින් වෙලා හැම දෙයක් පිළිබඳවම නාම රූප නාම රූප විදිහට පෙනෙන ස්වභාවයකට අපේ సంతානය නාම රූප හඳුනා ගන්න ස්වභාවයකටපත් වෙන්න ඕනේ. හරිද? එහෙම කිව්වම මේ අතන්ට හිතෙයි මේක ප්‍රායෝගික නෑනේ. එතකොට මං ගිහින් අපේ අම්මට කතා කරයිනේ ආ නාම પરම්පරාව <laughs> නේද? ආ මේ රූප પરම්පරාව කියලා කතා කරයිද? පින්නත් මේ මේක තේරුම් ගන්න ඕනේ. මං හැමදාම කියන උදාහරණයක් කියන්නම්. එහෙම නෙවෙයි. හරි. ඒක පිළිබඳ තියෙන අවබෝධය කියන එක ගැන හොඳට තේරුම් ගන්න. අපි කවදාකවත් කියනවද බස් එකක් ගෙනාවා කියලා පාරේ. අද උදේ මට යන්න බස් එකක් ගෙනාවනේ අර කට්ටිය. එහෙමද කියන්නේ බස් එකක් ආවා කියලාද? බස් එකක් ආවා කියනද්දි නිකන් අලියෙක් ආවා, කූඹියෙක් ආවා, සතෙක් ආවා කියන එක කතා කරන්නේ. බස් එක ආවා කියවට කවදාකවත් එතන අපිට සත්‍ය සංඥා තියෙනවද? නැහැ. අපි එක එක්කෙනා අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය කියනකොට අපිට එක්තරා ගුලි වෙච්ච අදහසක් තියෙනවා ඒ කියන්නේ. හරිද? එතකොට අම්මාය තාත්තාය සහෝදරයය කියනකොට ඒ පිළිබඳ නාම පරපුරක් රූප පරපුරක් කියන හැඟීම ඇතුව ඒක කියන්නේ සමහර ඇත්තෝ. සමහර ඇත්තෝ ඒක දැඩිව අල්ලගෙන. හරිද? දැන් අපිට හැම දරුවෙක් කෙරෙහි නැති වෙන්නේ එක වයස එක වයසේ ඉන්න පන්ති කාමරයක අපේ දරුවක් ඉන්නවා. අපේ ඥාති දරුවෙකුත් ඉන්නවා. නැති කෙනෙකුත් ඉන්නවා. හැම දරුවම දකිද්දී එකම වයස එකම පෙනුම කියලා ඇති වෙන්නේ එකම හැඟීමද? ආන් ඒ වගේ හැමෝටම අම්මාය තාත්තාය සහෝදරය ඥාතියය කියනකොට ඒ ඒ කෙනාගේ අවබෝධය අනුව තමයි ඒ ඒ කෙනාට ඒවා පිළිබඳ හැඟීම් ඇති වෙන්නේ. හරිද? අවබෝධය පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයක් තියෙන ඇත්තෝ නාම රූප පිළිබඳ අවබෝධයක් තියෙන ඇත්තෝ මේ මං අම්මාය කියන්නේ එක්තරා ගැලීමකට බව දැනගෙනම අම්මා කියනවා. හරිද? එක්තරා ගැලීම් දෙකකට බව දැනගෙනම දැනගෙන මේ ගැලීමට අම්මා කියනවා. ඒකට තියෙන දැඩි අල්ලා ගැනීමක් නැහැ. ආන්ගේ බෙදීම සිද්ධ කරගෙන ඒ බෙදීම නැතුව ඉන්නකොට අපේ මනසට ඒ බෙදීම අරමුණු වෙන්නේ නැති වෙනකොට අර ඝන සංඥාවෙන් කෙලස් උපදිනවා. අහවලා බැන්නාය, අහවලා මෙහෙම කළාය, මෙහෙම කළාය කියලා. ඒ මොකද ඒ පිළිබඳ දැනුම නැති හින්දා ඒ පිළිබඳ දැනුම ඇති වුනහම මොකද වෙන්නේ? ඒ ඝන සංඥාව නිසා උපදින කෙලස් වලින් අපේ හිත පිරිසිදු වෙනවා. හරිද? අපේ හිත පිරිසිදු වෙනවා. ඒ කියන්නේ වෙනදා වගේම අන්න අහවල් පුද්ගලයා මට මේක කළාය කියලා මේ වෙනදා වගේ යම් අදහසක් ඇති වෙන්න දෙන්නේ නැහැ අපේ හිත. ඕක නාම රූප පරම්පරාවක් බව අපේ හිතට අපේ අපේ හිතෙන්ම පණිවිඩයක් එනවා. එතකොට අන්න ඒ ඝන සංඥාව හේතුවෙන් උපදින්නා වූ කෙලෙස් වලට මේ సంతාණයට එන්න දෙන්නේ නැතුව අපේ හිතම අපිව ආරක්ෂා කරනවද නැද්ද? ආන් එහෙම වුණාම කියනවා එන්නේ කියන කියන දිට්ඨියෙන් ඇතිවන්නා වූ පිරිසිදු බව. නිවැරදි දෘෂ්ටියෙන් ඇතිවන්නා වූ පිරිසිදු බව. ඉතින් අපි යෝග ගැන සාකච්ඡා කර ඉන්න අතර වාරේ එතෙන්ටම අවශ්‍ය කරන තව දෙයක් සාකච්ඡා කළා. මොනවාද කතා කරේ පහුගිය දිනවල මේ නාම රූප પરම්පරාව වෙන් කරගත්තා විතරක් නෙවෙයි එහි ඒක හැම වෙලේම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නාම પરම්පරාවක් ඇති වෙනවා නැති වෙනවා රූප પરම්පරාවක් හරියට නිවි නිවිපත් වෙන විදුලි බුබුලු වාගේ හැම වෙලේම මේක ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා ආන්ගේ ඇතිවීම නැතිවීම ප්‍රකට කරගත යුතු බව අවබෝධ කරගත යුතු බව ඉතින් මේවා අවබෝධ කරගන්න මොකද කරන්න ඕනේ ආයෙ මතක් කරනවා තමන්ගේම හිත භාවිතා කරලා දැන් නාම එක නාම කොටසක් තමයි වේදනාව කියන්නේ නේද ඉතින් මොකද කරන්නේ ඇත්ත දන්නේ නැහැ මේ හාමුදුරුවෝ කිව්ව කතාව කියලා බලන්න ගෙදර ගිහිල්ලා මොකද කරන්න ඕනේ බලමු කියලා තමන්ගේ වේදනාවට හිත යොමු කරගෙන එක දිගට මේ වේදනාව ඇති වෙන නැති වෙන එකක්ද එක දිගට තියෙන එකක්ද කියලා විමසනවා ඉතින් විනාඩි 10ක් 15ක් විමසනවා කියන්නේ මොකුත් නැහැ මේ පංචපාදන ස්කන්ධය අවබෝධ කරගන්න තියෙන්නේ. දැන් උනත් ඕනම් බැරියයි කියෝනම් බලමු. නේද? මොකද්ද කරන්න කියන්නේ? හැම ශරණයකම වේදනාවක් උපදිනවද නැද්ද? හැම හිතක් එක්කම වේදනාවක් හට ගැනීම තියෙනවා. එහෙනම් ඊළඟ හිතෙන් ඒ වේදනාව බලනවා. ඊළඟ හිතෙන් ඊළඟ වේදනාව බලනවා. ඊළඟ හිතෙන් දැන් මෙතන වේදනාවක් තියෙනවා සිතක් තියෙනවා. ඕක කරන්න ගියම මොකද වෙන්නේ? මං කියනවා දැන් ඉඳගෙන වේදනාවේ හැම ශරණයකම වේදනාවේ ඇතිවීම නැතිවීම සිද්ධ වෙන බව අත්දකින්න කියලා. තමන්ගේ තුලින් අත්දකින්න කියලා මං ඉස්සද්දුන මොකද වෙන්නේ? අත්දකින්න පෙරහැරේයිද හිත. මේක අත්දකින්න කියලා මෙහෙම හිත තියාගෙන ඉන්නකො මම වේදනාව ටික අත්දකින්න. ඇත්ත නේ නම් හැම සැනේකම නැති වෙනවනේ. හරි. මේ මොහොතේ ඇති වෙන වේදනාව නෙවෙයි ඊළඟ මොහොතේ ඊළඟ මොහොතේ ඇති වෙන එක නෙවෙයි ඊළඟ මොහොතේ කියලා මේ වේදනාව අත්දකින්න මං හිත පාවිච්චි කරන්න සූදානම් කරනකොට මොකද කරන්නේ? සමහර අය බුදි වෙනවා නේද? ඈ සමහර සමහර අය පරණේවට යනවා. පංචකාම සම්පත්තිය විසිරෙනවා. සමහර අය කය වේදනාව ඇතිවලා දරා ගන්න බැරිලා නැගිටිනවා. හරිද? ඉතින් ඒ වගේ වෙනත් වැඩ පිළිවෙලකට යනවා. ඒ කියන්නේ මෙයා මෙල්ල නැහැ. ආන්ියේ මෙල්ල කරගන්න තමයි අපි කිව්වේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ආදිය ඇති කරගන්න ආකාරය ගොඩාක් සාකච්ඡා කරා. එහෙම සාකච්ඡා කරලා තමන්ගේ මේ නාම රූප પરම්පරාවට සමවැදිලා ආන් ඒකේ තියෙන ඇතිවීම නැතිවීම ග්‍රහණය කරගන්න ඕනේ. එතකොට හැම වෙලෙම ඇති වෙන නැති වෙන බව, ඇති වෙන නැති වෙන බව, ඇති වෙන නැති වෙන බව තමන්ට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට තමන්ට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ තේරුම් ගන්නකොට හැම දෙයක්ම ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. ඒක ඒකේ තේරුම මොකද්ද? නැති වෙනවා, ඇති වෙනවා කියන එක නේද? ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා කියාගෙන යනකොට තේරෙනවා නැති වෙනවා ඇති වෙන බව නේද නැති වෙනවා ඇති වෙන බව මේකේ මේ මේ නාම රූප પરම්පරාව නැති වෙනවා වගේම ඇති වෙනවා ආන්ගේ නැති වෙලා ඇති වෙන දේවල් දැන් අපි බලන්න අපේ හිතක් කියලා හිතන්නකො මේ දැන් ඔක හාමුදුරුවෝ මේ කොහෙ තියෙනව කියනවද දන්නේ නැහැ මේක හොයන්න ඇමරිකාවට යන්න වෙයිද මේක හොයන්න ඕස්ට්‍රේලියාවට යන්න වෙයිද නෑ ගොඩක් දුර ගිහින් හොයන්න ඕන එක නෙවෙයි මේක කොහෙ වෙන සිද්ධියක්ද මේ කියන්නේ මේ මෙතන මෙතන තමන්ගේ ළඟ සිද්ධ වෙන එහෙනම් මොහොතකට බලනවා හ්ම් වගේ සිතුවිලි ආදරය වැනි දේ ඔව් නැති වෙනවා තමයි. නැති වෙලා ඇති වෙනවා. නැති වෙනවා ඇති වෙනවා. නේද? නැති වෙන දේවල් නැවතත් වෙනවා. ඒක නේද කවුරු හරි තරහෙන් දැන්නොත් එහෙම අපි දිනසා ගන්න යන්නේ නැහැ. ඇයි? ඔය ගණන් ගන්න තු ඉන්නවා. කවුරු හරි ආදරය කරන කෙනෙක් අපිට ටිකක් තරහෙන් බයිනවා. අපි මොකද කරන්නේ? ගණන් ගන්න තු ඉන්නවා. ඇයි? ඔන්න ඔය ඉන්නවා. ඕක හෙට උදේ වෙනකොට දැන් නම් ආදරේ නැති වෙලා හැබැයි හෙට උදේ වෙනකොට ආයතරයක් ඇති වෙනවා කියලා තේරෙන හින්දා ගණන් ගන්න නැහැ. ඒතරම් ඒ කියන්නේ අපිට මසුරුකම තණ්හාව හොඳට තියෙනවා. ඒ මොකද නැති වෙන දේවල් නැවත ඇති වෙනවා කියලා අදහසක් තියෙන හින්දා. නමුත් පින්නත් මේ හොඳින් පිරික්සන කෙනෙකුට තේරෙනවා පංච පාදානස්කන්ධය පිරික්සන කෙනෙකුට මේකේ නැවත හට ගැනීමක් තියෙනවා. ඒ හටගන්නේ වෙනස් වෙලාමයි. පරණ තිබ්බ විදිහට නෙවෙයි. හැම වෙලේම ආදරය ආදී ධර්මතා හැම වෙලේම වෙනස් වෙනවා. කාගේ පැත්තෙන්ද මේක හොයාගන්න වෙන්නේ? අනුන්ගේ හොයන්න ඉස්සර තමන්ගේ හොයනවා. හරිද? නාම රූප වෙන් කරගත්ත කෙනෙකුට තමන්ගේ මේ නාම પરම්පරාවේ සිත් પરම්පරාවේ යම් හැඟීමක් එක මොහොතක උපදිනවද? ඊළඟ මොහොතේදී ඒක වෙනස් බව අත්දැක ගන්න පුළුවන්. ඊළඟ මොහොතේ ඒක වෙනස් බව අත්දැක ගන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා. හරිද? ඒකට තමයි අපි අර අනිත්‍ය සංඥාව ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන උපදෙස් බොහෝමයක් සාකච්ඡා කළේ. ඊළඟට පින්නත් මේක මට ඕන හැටියට ඒක වෙනස් කරගන්න පුළුවන් නම් වෙනස් වෙන එකනේ කොහොමද වෙනස් වෙන එක මට ඕන හැටියට වෙනස් කරගන්න පුළුවන් නම් හොඳ පැත්තට වෙනස් කරගත්ත හැකි නේද මේ ශරීරය වෙනස් වෙනවා හරි හරි හරි නිත්‍ය නෑ වෙනස් වෙනවා හැබැයි ඒක එන්න එන්න තරල වෙන්න ඕනේ හැමදාම. හරිද? අසනීප හැදෙනවා නම් ඒවා හොඳ වෙන්න ඕනේ හැමදාම. ඉන්නකො මම අද හෙට උදේ වෙනකොට මේක හොඳ කරගන්නම් මේක හොඳ කරගන්නම් කියලා. එහෙම පුළුවන්ද? එහෙනම් වෙනස් වෙන්නේ මට ඕන හැටියටද? නෑ අපි පෙරදා අනාත්ම සංඥාව ගැන බොහෝ දේවල් සාකච්ඡා කරා. අන්න බලන්න මේ ඇතිවීම නැතිවීම කියන එක සිද්ධ වෙන්නේ මට ඕන හැටියට නොවන බව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනිත්‍ය ලක්ෂණය ඊළඟට දුක්ඛ ලක්ෂණය කියන එක අපි බොහෝ වශයෙන් ඒත් සාකච්ඡා කරා. ඒ කියන්නේ මේක හැම වෙලේම සංස්කාරයගේ වෙනස් වෙනවා නම් ඒක කොහේ හරි අපිට නවත්ත ගන්න බැයි නම් අපි මොනතරම් හොඳ දේවල් එකතු කරගත්තත් ඒවා නැති වෙනවා. ඒ හින්දා මේ සංස්කාර વિશે දුකයි. ඔන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඇතිවීම නැතිවීම තේරුම්ගෙන ප්‍රකට කරගන්න ඕනේ. හරිද? අන්න ඒකට කියනවා ditthi visuddhiya කියලා. මේ දෘෂ්ටි ඇති කරගෙන ඒ දෘෂ්ටි ඇති කර ගැනීමත් සමගම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයකට යොදාගත්තාම අපිට යම් ප්‍රමාණයක සහනදායී ජීවිතයකට එන්න පුළුවන්. එහෙම ආපුවාම අපි ලොකු අවබෝධයකින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ අවබෝධය කවදා හරි පින්නන්නේ ඇති කරගන්න ඕනේ. මේ අවබෝධය ඇති කරගන්න වෙනවා සසර. ඇයි ඒ කියලා තේරුම් ගන්න. නොදැනීම හේතුවෙන් සිද්ධ වෙන මේ මේ අවබෝධය නැතිකම හේතුවෙන් අවබෝධය නැත්තන් නුවණ අපිට එකතු වෙන්නේ නැතිකම හේතුවෙන් අපි හරියට පාපී දේවල් වලට පෙළඹෙනවා. අනුන් හින්දා පෞසිද්ධ කරගන්න ගතියක් එනවා. මේ නුවණ මේ නුවණ නැති බවින් සිද්ධ වෙන ගැටලුව අපි අන්තමින් හෝ සාකච්ඡා කරගන්න ඕනේ. එහෙ ඒකින්ද මේ தත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන සියලු දේ සම්පාදනය කරගෙන මේ தත්ත්වයට මගේ මානසිකාර්ය සකස් කරගන්න ඕනේ කියලා අදහස තියෙන්නේ ඒකයි. අදහස් ඇති වෙන්නේ ඒ විදිහට පිරික්සලා බලපුවාම. කවුරු හරි කාහරි ගැන මේ මිනිස්සයා මේක කළාය කියලා. දැඩි අදහසකින් ඉන්නේ එතන එයාටවත් අයිති නැති නාම රූප પરම්පරාවක ක්‍රියාකාරීත්වය තියෙන හිඳාය කියන එක ඇත්තක්ද බොරුවක්ද නේද? ඒක ඒක තමයි ඇත්ත. ඒකද එයාටවත් අයිති නැති නාම પરම්පරාවක් ඇතර තියෙන. මං මං අනාත්ම සංඥාව වර්ධනය කරපු කෙනෙක් විදිහට මට ඒක තේරුණා. අන්න ඒක තේරුණාම මට එහා පැත්තේ පුද්ගලවාදයෙන් කෙලෙස් උපදින්නේ නැහැ. පුද්ගලවාදයෙන් කෙලෙස් උපදින්නේ නැහැ. අන්න ඒ පුද්ගලවාදයෙන් කෙලෙස් උපදින තත්ත්වයක් තිබ්බහම අපි ප්‍රාණඝාත, දත්තා දාන, කාමීත්‍යාචාර ආදී බොහෝ කර්මපතයන් අපි අතින් සිද්ධ වෙනවා. ඉතින් ඒවා හින්දා හරි කනස්සලු ජීවිතයකට එනවා. හරියට නිකන් පාරේ යනකොට හැම වෙලේම විස කුමීන් වගේක් ඇවිල්ලා හැම වෙලේම අපිට අයින්නවා කියලා හිතන්නකො. හරි අමාරුනේ ජීවිතේ නේද? ආන් ඒ වගේ ජීවිතයකට එනවා. ඒ වගේ නිකන් මේ බාහිර අය හින්දා හරියට අතුලාන්ත රිදෙන ගතියක්, අපහසු ගතියක්. මේකෙන් අත මිදෙන්න නම් මේක අවබෝධ වෙන්න ඕන. අවබෝධ වෙච්ච කෙනාට එහෙම රිදෙන්නේ රිදෙන්නේ නැතු වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න අවශ්‍ය කරන සීලයෙන්, ගුණයෙන් පෝෂණය වෙන්න ඕනේ. Tamange හිත විසිරෙන්නේ නැති තත්යකට පත් කරගන්න ඕනේ. ටික ටික ටික ටික ටික ටික තමන්ගේ පැත්ත ඔය කියන විදිහට නාම પરම්පරාව රූප પરම්පරාව තමන්ගේ පැත්තෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්න ඕන? අනුන්ගේ පැත්ත ගැන අවධානය යොමු කර කර යොමු කර කර යොමු කර කර බලන්න ඕනේ. තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් ওই දෙකම බලනකොට තමයි කෙනෙකුට ඇතිවීම නැතිවීම ප්‍රකට වෙන්න පටන් ගන්න. මේ ඇතිවීම නැතිවීම තව තව තව තව දුරට ප්‍රකට කර ගන්නකොට පින්නත් කෙනෙකුට තමන්ගේ ශරීරය අනුන්ගේ ශරීරය විතරක් නෙවෙයි බොහෝ පරාසයකට මේක විහිදුව ගන්න පුළුවන්කම තියෙනවා. මේ පරාසයකට විහිදුව ගන්නවා කියලා කියන්නේ අපේ රට වශයෙන්, ගම වශයෙන්, රට වශයෙන්, ලෝකයේ වශයෙන් හැම හැම තැනකම තියෙන්නේ මෙන්න මේ විදිහට අර පොළවෙන් උනන කුල්පත් වෙනවා කියලා හිතන්න හැම තැනම දී බුබුලු තියෙනවා කියලා හිතන්නකො. අන්න ඒ වගේ මේ සත්වයේ පුද්ගලය කියලා ගත් ඒවා වෙනුවට එයාට අදහස් වෙන්න පටන් ගන්නවා. එක එක තැන්වල සකස් වෙන දේවල්, උපදින දේවල්. ගඟක් ගත්තොත් උඩින් ඉඳන් පල්ලෙහාට ගලනකම් මොන්න තරම් දේවල් සකස් වෙනවද කියන්නේ? දියැලි සකස් වෙනවා. එතකොට සුළි සකස් වෙනවා. ඊළඟට එක එක රැලි සකස් වෙනවා. මඩ සකස් වෙනවා. නේද? වේගයෙන් ගලනවා. එක එක එක එක සැකසිලි සකස් වෙනවා. ආන් වගේ මේ ලෝකයේ හැම තැනකම නොයේකුත් තැන එක එක අපි සත්වයෝ කියලා කියන එක එක එක එක චිත්ත પરම්පරාවල් නාම પરම්පරාවල් සකස් වෙන බව කැටිකොට Tamanට දැනගන්න පුළුවන් ගන්නට භාවනාව වර්ධනය කරගන්න පුළුවන් කැටිකොට දැනගන්න පුළුවන් ඔක්කොම එකට දැනගන්න පුළුවන් වගේ මේක අපේ මනසේ ස්වභාවයක් වෙනත් මොනවා හරි දෙයක් ගැන බලන්න අපි මොනවා හරි දෙයක් ගැන අහවල් ආයතනයේ අය මෙන්න මේ විදිහටයි හැසිරෙන්නේ කියලා අපි කැටිකොට කියනවද නැද්ද දැන් කියන්නේ ජපානයේ මිනිස්සු කාර්යක්ෂමයි කියලා කියනවා. උදේ නැගිටලා රෑ 10 වෙනකම් ඉතාම කාර්යක්ෂමව වැඩ කරනවා. ආන් එහෙම එහෙම හැඟීමක් තියෙනවා නේද? හ්ම්. ඉතින් අතන ජපන් ජාතිකයෝ කියුවම එහෙම කාර්යක්ෂම ජාතියක් කියලා අපිට අදහසක් අදහසක් තියෙනවා. ඒ කැටි කොට නේද? ඔක්කොම එකට අරගෙන අදහසක් තියෙනවා. මේ කට්ටිය මෙහෙමයි කියලා. ආන් වගේ ඔක්කොම එකට අරගෙන අපිට යම් පුළුල් අදහසක් ඇති වෙනවා මේ නාම රූපයන් කියලා. හරි මේ නාම රූපයන් මේ ඇවිල්ලා බෙදිලා තියෙන නාම රූපයන් කියලා. බෙදි බෙදි තියෙන දේවල් කියලා. ඒ එක්තරා වැඩපිළිවෙලක් කියලා සත්පුද්ගල සංඥාවෙන් තොරව සකස් වෙන වැඩපිළිවෙලක් කියලා මනසට සංඥාවක් විදිහට හඳුනා ගැනීමක් විදිහට පුද්ගලයෙක් දකිනකොට ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හරිද? හැම වෙලෙම හිතේ මේක මේක සිද්ධ නොවිය හැක්කක් කියලා. නෑ නෑ මේක සිද්ධ කරගන්නම වෙනවා. මොකද ඒක බොරුවක් නෙවෙයි ඇත්තක් ඉන්නවා. බොරුවක් නම් කරගන්න අමාරුයි. ඇත්තම ඇත්ත තමයි ඉතින් මේක ඇති කරගන්න කරන්න ඕනේ කාගේ පැත්ත හැරිලා බලනකල තමන්ගේම පැත්ත හැරි හැරි බින්දි බින්ද බින්ද බින්ද බින්ද බින්ද බලන්න ඕනේ. බින්ද බින්ද බලනවා කියන්නේ මොකද්ද? අනු උදාහරණයක් විදිහට අපි ගමු එක එක උදාහරණයක් විදිහට අපි කලින් සඳහන් කරපු අසුභ භාවනාව. කෙස්ලොම් නියදත් දැන් මේ ශරීරය අරගෙන කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇට මිදුළු ආදී වශයෙන් මේවා වෙන් කරලා බලනවා. වෙන් කරලා බලනකොට ඔන්න තේරෙනවා මේ කෙස් වලට සත්පුද්ගල සංඥාවක් නැහැ. ඒවා ඉතින් වැවෙන જાතියක්. හරි කෙස් වැවෙන්නේ නැති වෙලාවක් කොණ්ඩේ වැවෙන්නේ නැති වෙලාවක් නැහැ. ළඟට කෙස් ලෝම රෝම කූපයන් ඒකත් එහෙමයි නේද? නිය දත් දත් වෙනස් වෙන්නේ නැති වෙලාවක්, දිරන්නේ නැති වෙලාවක්. හා කෙස් ලෝම නියද සම සම මැරෙන්නේ නැති වෙලාවක්. ඉතින් හොඳට බලනකොට වෙන සම කියන එක හැම වෙලේම මැරෙනවා. මැරෙනකොට යටි නැවත නැවත හට ගන්නවා. ඒකනේ කුණු වෙන්නේ. දහඩියයි උරුණු තෙලයි උරුණ තෙලයි විතරක් නෙවෙයි කොච්චර පිරිසිදු කාමරයක් ඇතුළත වෙලා හිටියත් අඹරලා බැලුවොත් අඹරෙනවා. එහෙනම් කුණු නැති තැනකුණත් පිටින් එන කුණු නෙවෙයි ඒවා කොහෙන් එන ඒවාද? ශරීරය මැරෙනවා, හැම මැරෙනවා හැමදේම. ඒ එන්නේ ඒ එතකොට ඒක බිනි බිනි යන හැමදේම. නේද? එතකොට සම්මස්නහර ඇට ඇට මිදුළු මේ වගේ ඔක්කොම ගැන වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කරනකොට ඔන්න මුළු ශරීරයම ගැන දැනෙනවා මේක මේක පෙන පිටක් වාගේ බිනිබිදි බිනිබිදි යන එකක් කියලා ඒක ඇතිවීම නැතිවීම විතරනේ හැම වෙලේම වෙනස් වෙන බව තේරෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් වේදනාව ගැන සංඥාව ගැන සංකාරය ගැන විඥානය ගැන ඔය විදිහටම මොහොතින් මොහොත මොහොතින් මොහොත විමසීමෙන් එයාට මේක නාම රූප පරම්පරාවක් කියලා තමන්ම දැනෙනවා. මේක ගැලීම් සටහනක්. මේක ගැලීමක්. ගඟක් වගේ ගලාගෙන වේදනා ගැලීමක්. සංඥා ගලාගෙන යීමක්. සංකාර ගලාගෙන යීමක්. විඥාන ගැලීමක් කරෙන්න මෙතන මොකුත් නැහැ. ඒක තමන්ගේ තුලින් හොඳට ප්‍රකටව දැනගන්නවා. අර කය ගැන අර විදිහට බලා ගන්නකොට එයාට කාලෙකදීම තේරෙනවා ඇතිවීම නැතිවීම. ඒ වගේ වේදනාව ගැනත් එහෙමයි. සංඥාව ගැනත් එහෙමයි. අන්න ඒ ගැලීම පිළිබඳ තමන්ට තමන්ගේ ජීවිතය ගලාගෙන යන ඇතිවීම නැතිවීම මාලාවක් කියලා දැනෙන ආකාරයට තේරෙන ආකාරයට හොඳින් ඒකාග්‍ර හිතකින් ඒවාට හිත යොදවමින් යොදවමින් යොදවමින් තේරුම් ගත්ත කෙනෙකුට තමන්ගේ ජීවිත සහ කය අනුන්ගේ සිත්වලට ඒක යොදලා ඒ ආකාරයමයි කියලා තේරුම් ගන්න පුළුවන්. එන්න ඒක කරගන්න නම් මම ආයෙ මතක් කරනවා සීල සීල විසුද්ධිය කියන තැන අපි කතා කරා ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිස්සිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය ආදී නේද? ඉන්ද්‍රිය සංවර වෙන්න ඕනේ. ඉතින් මේ ආසාවෙන් ගිජුව කකා බිබී නනා ඇඳ ඇඳ නැවත අභිනන්දනය කරමින් මේකමයි සුව මේකමයි සුන්දර මේකමයි ප්‍රිය මේකමයි හොඳ කීකේ මේ ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද මේ වාගේ යෙදෙමින් යෙදෙමින් යෙදෙමින් ඒවාම ජීවිතය කියලා අරගෙන ඒව මැත්තේම නැහි නැහි ඉන්න කෙනෙකුට ඒවා මේ කියන අවබෝධයට එන්න බෑ. මේ කියන අවබෝධයට ආවේ නැත්නම් කවදාකවත් නිවන් දකින්න බෑ. හරිද? අපේ හිත ලබා දුන්න අරමුණයි ගන්නෙ. කලින් දැන් සංඥා වේදනාව ගැන සඳහන් කරපු තැන තියෙනවා කලින් කෙනෙක් වඩුවේ ගිහිල්ලා ගහක් කපලා ලකුණු කරලා එනවා මෙතනින් ඉරන්නේ කියලා. සටහන් කරලා එනවා. ඊළඟ දේවස්ථානයේ ගිහිල්ලා කොතනින් ඉරන්න පටන් ගන්නවා. එතනින්මයි. ඒ වගේ අපි අපි ඇති කරගත්ත යම් අවබෝධයක් දක්වා අපිට සංඥා එනවා. හරි? ඒ ඇති කරගත්ත දැනගත්ත තේරුම් ගත්ත දේ දක්වා සංඥා එනවා. ඒ සිහිය තියෙන තාක්කත් සංඥාන. ඉතින් අපි මොකද කරන්න ඕනේ? හිමින්සරේ තමන්ගේ ඒකාග්‍රහිත භාවිතා කරලා මේ තමන්ට තමන්ට යොදවලා තමන්ගේ පැත්තෙන් ඇතිවීම නැතිවීම ආදිය මෙනෙහි කරලා මේ තමන්ව අවබෝධ කරගන්නකොට මේක බිනිබිනි යන නාම પરම්පරාවක් රූප પરම්පරාවක් කියලා එන්නේ ඒ ඒ ඒ ඇති වෙන දැනුමට ඒ ඇති වෙන අවබෝධයට කියන නුවණ කියලා ඒ නුවණත් එක්කම මට මෙච්චර කල් නැති සිහියක් උපදිනවා ඒ නුවණ පහළ වෙනකොට අපේ මං හිතාගෙන හිටියේ මෙතන මේ මං කියලා තිබ්බ මහ මුලියක් තියෙනවා තියෙනවා කියලා මම කියලා ගත්ත විශේෂ දෙයක් තියෙනවා කියලා නෑ මෙතන මම කියලා ගත්ත විශේෂ දෙයක් නෑ කියලා සිහියක් උපදිනවා. ඒ සිහිය සහ නුවණ උපදුනේ අර මෙනෙහි කිරීම හින්දා. හැබැයි හුඟක් අයට වෙන්නේ මොකද මේ මෙනෙහි කිරීම ටික දවසකින් අයින් කරලා දානවා. එතකොට ආයතරයක් අරව අර සිහිය විශේෂයෙන් නැති වෙලා යනවා. හරිද? ටික දවසකින් අර නුවණත් වෙනත් ඒවායින් වැහිලා ආවරණය වෙලා යනවා. එහෙනම් මේ මෙනෙහි කිරීම පටන් ගත්තා මේ මෙනෙහි කිරීම විදර්ශනා මෙනෙහි කිරීම මොකද කරන්න ඕන? දිගින් දිගට දිගින් දිගට කරගෙන යන්න ඕනේ. උපදින නුවණ පිළිබඳ වූ සිහිය පවත්වා ගන්න ඕනේ. ආන් ඒක පවත්වාගෙන ඉන්නකොට ධර්මයේ සඳහන් වෙනවා ඊට එහා ගිය නුවණක් යාට පහළ වෙන බව. යම් කිසි නුවණකින් වාසය කිරීමෙන් තමයි ඊට එහා ගිය නුවණකට හේතු වෙන්නේ. ඒ සිහිය තියාගන්න නම් මොකද කරන්න ඕනේ? එක දිගට ඒ ඇති කරගත්ත නුවණ ඇති වෙන්න මම යම් මෙනෙහි කිරීමක් කරාද? ආන්ගේ මෙනෙහි කිරීම නැවත නැවත නැවත නැවත අකණ්ඩ කරන්න ඕනේ. කොහොම කරගෙන කරගෙන කරගෙන යනකොට තමන්ගේ ශරීරය මතක් වෙද්දි, ධනිහ මතක් වෙනකොට, නැත්නම් වේදනාවල් මතක් වෙනකොට හැම වෙලේම මේ සංඥා එන්න පටන් ගන්නවා මේ මම කියලා නෙවෙයි මේක මේ හේතු වහන්සේ ඇතුව උපදින එක්තරා ක්‍රියාවලියක් බව තමන්ගේ අතුලාන්ත අවබෝධයකට එන්න පුළුවන්. අන්න ඒ අතුලාන්ත අවබෝධය අනුන්ට යොදවපුවම අනුන් ගැනත් ඒ විදිහටම අවබෝධයකින් ඒ අවබෝධයේ සිහිය තියාගත්තාම අපිට ඒ සිහිය පවත්වා ගත්තාම අන්න අර පුද්ගල සංඥාවෙන් එන කෙලෙස් අයින් වෙනවා. එන්නේ ඒ සිහිය දිගටම පවත්වා ගැනීමෙන් තමයි Tamanට මේක ඇත්තොත් මේක වෙනවා මේක ඇත්තම් මේක වෙනවා මේක ඇත්තම් මේක වෙනවා කියන පටිසම්පාදයේ පිළිබඳ දැනුම වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. හරිද? නාම પરම්පරාවට හේතු වෙන්නේ මොනවාද? රූප પરම්පරාවට හේතු වෙන්නේ මොනවාද කියන දැනීම මේ තණ්හාවට හේතු වෙන්නේ මොනවාද? අතීත අනාගත වර්තමාන වශයෙන් කාලත්වයේම ආවරණය වෙන ආකාරයට කිසිම සැකයක් නැතුවම Tamanට මේ ඇති වෙන නාම රූප પરම්පරාවට හේතු වෙන ධර්මතා පිළිබඳව සිහිය උපදින්න නම් අර නාම රූප පරිච්ඡේදයේ ඉන්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිළිබඳ යම් අවබෝධයක් ඇතුව ලොකු ලොකු සම්මර්ෂණයක් ඇතුව. ඒ කියන්නේ විසිරීමක්, විහිදීමක්, ඒ කියන්නේ ලොකු පරාසයකට මේක විහිදවාගත්ත තේරුමක් ඇතුව වාසය කරන්න ඕනේ. ඒ කියන ඉලක්කය අපිට ළඟා කරගන්න පුළුවන් ඉලක්කයක්. මේ තැනටපත් වුණාට පස්සේ ක්‍රමානුකූලව අපිට උපදින தත්වයන් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් අපිට. මොකද එතනින් තමයි මෙතනයි ඊළඟ තැනයි ඊළඟට නාම රූප පරිච්ඡේදය නැත්නම් ditthi visuddhiyen පස්සේ කෙනෙකුට කෙනෙක්ගේ හිත ඇති වෙන්නේ කාංකා විතරන විසුද්ධිය කියලා කියන්නේ හේතු තේරුම් ගන්න ස්වභාවය. මේ தত্ত্বය කොච්චර සෝදායකද කියලා අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. නමුත් ඒ පිළිබඳව අපි දැනගෙන තියෙන්න ඕනේ යම් ප්‍රමාණයක්. මම මේ අතට මෙහෙම කියන්නම්. ලැබුගින්නක් එනවා කොහෙන් හරි. ලැබුගින්නක් එනවා එහා පැත්තෙන් අපේ ඉඩමට එහා පැත්තේ ඉඩමේ ඒ පැත්තෙන් වයි ඒ වත්තෙන් ලැබුගින්නක් එනවා. මට එක පාරටම මම ඒක දිහා බලනකොටම මට ඇති වෙන හැඟීම මොකක්ද? මේක භයානක දෙයක් කියලා. නේද? ඒක කොහෙන්ද ආවේ? අතීත භාවිතයෙන්. නේද? අතීත භාවිතයෙන්. එහෙමද නැද්ද? ඉබේ පහළ වුණාද? නෑ. ඊළඟට මේක අන්න අර රොඩු හින්දා අන්න අර ගිනි හින්දා අන්න අර හුලං හින්දා හටගන්න දෙයක් කියලා අර බලන සෙනෙහේ වෙනවද නැද්ද අදහස? අර භයානක දෙයක් කියලා මෙහෙම කළ භයානක දෙයක් කියලා බලනකොටම මේක හේතුඵල ධමයක් මේක අන්න අර හේතු හින්දා ඇවිලෙන්නේ කියලා එහෙම මේ වචනෙන්වත් කියනවද? නෑ රොඩු හින්දා උලන් හින්දා හේතු හින්දා හටගන්න දෙයක් කියන හැඟීමක් අවබෝධයක් අර ගින්දර දිහා දකින්නකොට තියෙනවද නැද්ද නේද අන්න එහෙම එකක් තියෙනවා ඊළඟට ඒ විතරක්ද මේක නිවන්න පුළුවන් කියන හැඟීමත් අර බලන සිතේම හටගන්නවද නැද්ද මේක නිවන්න පුළුවන් කියන හැඟීමත් ඒ බලන සිතේම හටගන්නවා. වතුර ගහනද, වැලි ගහනද, ගෝණි දානද කියලා නිවන ක්‍රමවේදයක් ගැනත් ඒ ශනේම අදහසක් එනවද නැද්ද? ඕවා ඉබේ ආවාද? මොනවෙන්ද ආවේ? භාවිතයෙන්, පරීක්ෂාවෙන් නේද? අන්න එහෙම කෙනා නේද නිවාගන්නේ? ගින්දර හ්ම් කවුරු හරි කෙනෙක් කල්පනා කරලා කාට හරි අදහසක් කියනවනම් මෙහෙම වෙනකොට අර පැත්තෙන් ඉන්නක් කෙනෙකුට නිවේවා නිවේවා නිවේවා කියලා <laughs> නෙවෙයිද නෑ නිවෙන්නේ නෑ නේද එහෙනම් අන්න ඒ භාවිතයෙන් පරීක්ෂාවෙන් අතීතයේ ඉඳලා ගින්දර පරීක්ෂා කරා නේද අපත් පුච්ච වෙන බලවන්නේ මේ කිසි දෙයක් දන්නේ නැතුව ලිප පැත්තට යන්න ගියා නම් අම්මයි තාත්තා මොකද යන්නේ නැහැ ඔහෙ කියලා නේද දඬුවම් දීලා ඒත් හොරෙන් හරි අල්ලලා බලලා කිට්ටු කරන උඩ රත් වෙනවා දැනিলা ආ භාවිතාවෙන් දැනගත්තා නාම රූප පරම්පරාව භාවිතා කරන්න ඕන හරිද නාම රූපවල බිඳි බිඳි යෑම හිතෙන් භාවිතා කළොත් භාවිතා කරනවා කියන්නේ අත්දකින්න ඕනේ. ආන්ගේ අත්දකින්න කෙනාට ටික දවසකින්ම තේරෙන්න පටන් ගන්නවා මේ මේවා හින්දා තමයි මේවා වෙන්නේ මේවා හින්දා තමයි මේවා වෙන්නේ මෙහෙම වුණොත් මෙහෙම වෙන්නේ කියලා තමන්ගේ තුලින් තමන්ව අත්දක ගන්න පුළුවන්. මේ තමන්ගේ පැත්තයි ඉති අධ්‍යත්තන්වා කාය කායાનුපස්සී වේදනාසු වේදනානුපස්සී චිත්තේ චිත්තානුපස්සී ධම්මේ ධම්මානුපස්සී විදිහට දේශනා කරේ එහෙනක. එහෙනම් නාම රූප පරම්පරාවේ විනිවිදි යාම අත්දැකීමින් අත්දැකීමින් ඉන්න කෙනාට එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට වෙන බව මම කිව්වා. ඒකට ඒවා දකිමින් ඒවා තමන්ගේ තුලින් වටහා ගනිමින් වටහා වටහා ගනිමින් වටහා ගනිමින් ජීවිතය ගෙවනකොට ඔන්න වෙන වැඩේ බලන්න. කොයි වෙලාවක හරි ඊපෙරේදා තරහක් හරි දුකක් හරි ආපු වෙලාවක මෙන්න මේ හේතුව හින්දායි මේක හැදුනේ කියලා හිතුණක් දන්නේ මගේ හිතේම තියෙන තත්වයක් මේක මෙන්න මේ හේතුව හින්දායි මේක හැදුනේ කියලා හිතුණක් දන්නේ අපි එහෙමද? නෑ අපි පිස්සුදුනා වාගේ අර නේද අර හැදෙන හැදෙන එකත් එක්ක මාරාන්තික විප්ලවයක් කරලා යනවා හිතේ ඉරිසියා හැදෙනකොට ඒකට හරියන්න මොන හරි කරනවා ක්‍රෝධය හැදෙනකොට ක්‍රෝධයත් එක්ක දුවනවා. වෛරය හැදෙනකොට වෛරයත් එක්ක දුවනවා. නේද? ඒකින්ද අර අර මෙන්න මේක මේ එන්නේ මෙන්න මේ හේතු හින්දායි. අර ගින්දර එන්නේ අරවා හින්දායි. නේද? මේක නිවන්න පුළුවන්, මේක අයින් කරන්න පුළුවන් කියලා. එහෙම දවුණක් දන්නේ නැහැ. අහවලා මට බැන්නා මට හොඳටම තරහ ගියා. හරි මේ තරහ අයින් කරගන්න මම දන්න ක්‍රමය මොකද්ද? මාත් බයින්න ඕන හොඳට. නේද? එහෙම නැතුව මේ මෙතන ගින්දරට අවශ්‍ය කරන දේ එකතු වෙනින්දා ගිනි ගත්තා. නේද? ඒ ගිනි ගත්තා මෙහි අන්න ඒ ගින්න නවත්තන්න හේතු වෙච්ච දේවල් අයින් වුණොත් මේක අයින් වෙනවා. මොනවද ඒ හේතුනේ කියලා දැනෙන්න නම් මේ චිත්ත පරම්පරාව හේතු සහගතව තමන් භාවිතා කරන්න ඕනද නැද්ද? දැනට භාවිතා කරනවද? නේද? භාවිතා කරන්නේ අපි මේක මේක වහගෙන යන්නේ. නේද? වැහිලා තියෙන දෙයක්, යට තියෙන දෙයක්, හැංගිලා තියෙන දෙයක් පිළිබඳව හොයාගන්න පුළුවන්. අපේ ළඟම මේක ක්‍රියාත්මක වුණාට පින්නත් මේ කෙලෙස් වලින් ලොකු ලොකු කෙලෙස් වලින් ප්‍රාණඝාත, අදත්තා දාන, කාමීත්‍යචාර, මුසාවාද, පිසුනාවාච, පරසාවාච, ලෝභ, දේශ, මෝහ ආදී මහා භයානක කෙලෙස් වලින් අපේ මේ තියෙන නාම රූප පරම්පරාවේ ක්‍රියාකාරීත්වය පැහිලා. හරි? අපි මොකද කරන්නේ? නොයේකුත් රූප බලමින්, නොයේකුත් ශබ්ද අසමින්, ලෝකයේ තියෙන නොයේකුත් දේවල් වලට සමවැදිලා ඒවා සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා දැඩි වෙහෙසක ඉන්නවා. ඒවම ඒවම ඒවම මැත්තේ හිත ඒවා ඉල්ලනකොට ඒවා මැත්තේ දූවනවා. නේද? ඈත දිනන බලාගන්න උපකරණ හදාගෙන දැන් හදාගෙන උපකරණයට එවි එවි එවි අතේ පොඩි කොටුවක් තියාගෙන නේද? ඒ කොටුවට එවි එවි මේ ඒවම බල බල ඉන්නවා. ඒක භාවිතා කරන්න එපා කියලා නෙවෙයි. මේක රූප තණ්හාවෙන්ම යොදවනවා නම් කවදද අපි නිවන් දකින්නේ? ඒක ශබ්ද තණ්හාවෙන්ම යොදවනවා නම් කවදද අපි නිවන් දකින්නේ? නේද? රස පැත්තටමයි ඔය කියවට යන්නේ. නේ? අහවල් පුද්ගලයා මේක කළාය මේක කළාය මේක කළාය කියලා පුද්ගල වාදයෙන් දැන් මේ හොය හොය කොච්චර කල්ද? හැමදාම මෙහෙම ඉඳලා හරියනවද? නෑ මම ගැඹුරු මානසිකත්වයකට එන්න ඕනේ. මේක නිදහස් වෙන්න බෑ. නේද? රටේ දේශපාලනය ගැන, නායකයෝ ගැන, ඒවා ගැන සමහර වෙලාවට පීඩිත දේවල්, සමහර වෙලාවට සෝබන දේවල් මේවා දක උද්දාමයටපත් වෙනවා දුකටපත් වෙනවා ඔක කොයි කලින්වත් දන්නේ නැහැ නේද හැමදාම බලාපොරොත්තු මොකද්ද සර්ව සාධාරණ නේද? කවදාද කාටද මේ ලෝකේ කාවේ? ඒ කියලා ඒ ඒකට කටයුතු කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ. ඒකට කටයුතු කරන්න ගිහිල්ලා තමන්ව පුච්ච ගන්නවනේ නේද? තමන්ව පුච්ච ගන්න නැතුව අනිත් අයට උදව් කරන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. එහෙමනම් විදර්ශනා අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ හේතු සහගතව තමන්ගේ సంతාන දැවෙන ගතිය තමන්ගේ సంతාන නොයෙකුත් දේවල් ඉල්ලන ගතිය තමන්ගේ సంతාන විකාර වෙලා තියෙන ගතිය තේරුම් අරගෙන මේකෙන් මේ දැඩි ලෝභ දේශ මොහ අයින් කරන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම ටික තියෙනවා සීලාදී ගුණධර්ම සතර කමඨහන ආදී වඩලා ඔන්න ඒ නාම රූප પરම්පරාව භාවිතා කරගන්න තමන්ට පුළුවන් තත්ත්වයට තමන්ගේ හිත වර්ධනය කරගන්න ඕන. ඔන්න ඒක භාවිතා කරනකොට ඒක භාවිතා කරනවා කියන්නේ ඒකේ ක්‍රියාකාරීත්වය පිරික්සනවා. අන්න එතකොට අර වගේ තමන්ට කෙලෙස් ධර්මයක් උපදිද්දී මේක මෙන්න මේ හේතුවෙන්ද උපදින දෙයක් කියලා හැම නිමේෂයකම අදහස આવොත් ගින්දර දැක්කා වගේද නැද්ද? අපි කියන්නේ කෙලෙසු ගිනි කියලා කියන්නේ නේද? එහෙනම් ගිනි දැක්කා වගේ වෙනවා අපිට. හරි. ගින්දර දැක්කා නම් ඒ සනේම භයානකයි කියලා දැක්කා නම් ඒ සනේම මොකද කරන්නේ? ඒක ඒකේ හේතුත් දැක්කා නම් නිවන්න පුළුවන් කියලා දැක්කා නම් අපේ හිත අර ගෝණි දාන්න, වැලි දාන්න, වතුර ගහන්න කියලා කියනවා වගේ අපේ හිත මේකට ප්‍රතිවිරුද්ධ දේ ප්‍රතිවිරුද්ධ දේට අපිව යොමු කරන ගතියකට එනවා. හරිද? ඒක කරන්නේ කවුද? අපේ සිතමයි. අපේ හිත ආරක්ෂා කරන්නේ නිවන දක්වා කවුද? අපේ සිතමයි. අපේ හිතෙන්ම අපේ හිතම ආරක්ෂා කර කර ඒකෙන්ම ඒක ගොඩනගා ඒකෙන්ම ඒක ගොඩනගමින් යන ගමනක් මේක. හරි. ඒකෙන්ම ඒක ගොඩනගමින් හිතෙන්ම හිත ගොඩනගමින් හිතෙන්ම හිත ගොඩනගමින් යන ගමනක් මේක. ඉතින් ඒකට තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒකට තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපේ හිතට ලැබෙනා වූ දැන් මේ අපි මේ බණ ටික කියනකොට නේද මොනවද අප්පා මං කරන්නේ අතර මම මගේ හිත ගැන හොයලා නැහැ නේ කියලා අදහසක් ආවද නැත්ද නේද ආන් ඒක ආවෙ නැත්තම් හොයයිද බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මය දේශනා කරපු කාලෙක නුවණ තියෙන නැත්තන්ට එවැනි අදහස් එනවා. ඒ අදහස හේතු වෙනවා තව ගවේෂණය කරන්න. ගවේෂණය හේතු වෙනවා ආය අදහස් හොයන්න. නේද? ඒ අදහස් හේතු වෙනවා ආය ගවේෂණය කරන්න. ගවේෂණය කරන්නාට තව දේවල් හම්බෙනවා. මේ විදිහට මේකෙන්ම මේකෙන්ම එක එක උඩ එක එක උඩ එක නේද? එකින් එක හේතු වෙමින් හේතු වෙමින් ඉස්සරහට මාර්ග හිත දක්වා අරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේක හරිය ලස්සන පිරිසිදුවට ඉදිරියට යන්න පුළුවන් මාර්ගයක්. අර විදිහට තමන්ගේම හිත හැම වෙලෙම නාම රූප પરම්පරාව හඳුනාගෙන එහි හේතු ගෙනහර දක්වනවා නම් මටම ඔන්න ඔය වාට ඔය තරහ ආවේ මෙන්න මේ හේතුව හින්දායි. දැන් එහෙම අදහසක්වත් තියෙනවද? ඒකට හේතුව එහෙම ගන්නවද? සමහරට අර ගිනි ගන්නකොට රොඩු හින්දා ගිනි ගන්නේ කියලා දන්නේ නැතුව. හරි අපිට මොකද තෙල් හින්දා ගිනි ගන්නේ කියලා. සමහර අය වතුර දාන්න පුළුවන්. වතුර දැම්මම මක් වෙයිද? වැඩි වෙයි. නේද? එහෙනම් මොකටද ගිනි ගන්නේ කියලා දැනගෙනයි ප්‍රතිකාරය කරන්න ඕනේ. ඉතින් දැන් දන්නවද දන්නේ? නේද? ආන් එකට ධර්මයේ ගවේෂණය කරන්න ඕනේ. ඊර්ෂ්‍යාව එන්නේ මොකද? ක්‍රෝධය එන්නේ මොකද? වෛරය එන්නේ මොකද? නේද? ආන්ගේ ඔකෝම Tamange ඇතුලෙන් පණිවිඩයේ විදිහට දෙන தත්වයට සංඥා ඉපදුනහම ඒන්න ඒ දීම නිසා අපිට තියෙන සත්පුද්ගල සංඥා අයින් වෙලා මේ හිත හේතු දන්නා වූ தත්වයට හිතම හේතු දන්නා වූ தත්වයට ආපහු කියන කාංකා විතරන විසුද්ධිය කියලා. පටිච්ච සමුප්පාදය පිළිබඳ දැනීම. ඉතින් ඒ පිළිබඳව බොහෝ දේවල් සාකච්ඡා කරන්න තියෙන අවිද්‍යාව හේතු වෙන හැටි. තණ්හාව හේතු වෙන හැටි, දෘෂ්ටිය හේතු වෙන හැටි. හරිද? එතකොට මාන්නේ හේතු වෙන හැටි මේ මේ මේ පිසු වගේ ගතියට මොනවද හේතු වෙන්නේ? මේක නැති කරගන්න කොයි විදිහට කරන්න ඕනේ කියලා අපිට බොහෝ දේවල් සාකච්ඡා කරන්න තියෙනවා ඉදිරියේදී. ඉතින් ඒවා ගැන සාකච්ඡා කරන්න ඉඩ තිබුණේ කාංකා විතරන විසුද්ධිය පිළිබඳව හෙට දවසේ ඉඳලා නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී සාකච්ඡා කරන්නේ. ඉතින් නාම රූප පිළිබඳව තව බොහෝ දේවල් අපිට ගෞරවනීය රේරුකාණේ නායක හාමුදුරන්ගේ පොත්පත් පරිශීලනය කිරීමෙන් තවත් බොහෝ විද්වත් ස්වාමීන් වහන්සේලා ඊටාත්ම නිවැරදිව සකස් කරපු පොත්පත් ආදී පරීක්ෂා කරමින් මේ පිළිබඳව තවත් බොහෝ දැනුම ඒක ඒක රාශී කරගන්න ඕනේ. ඉතින් එහෙම ඒක රාශී කරගන්න ඕන තමනුත් මේ ධර්මයේ තේරුම් අරගෙන අන් අයටත් අපි ධර්ම දානමය ධර්ම දානයක් ලබා දෙන්න ඕන අන් අයටත් තේරුම් අරගන්න ධර්මයේ ශ්‍රවණය වෙන්න ඉඩ සලසලා දෙන්න ඕනේ කියලා මේ අත්තු තමන්ගේ බාහුවලය උදලා හරියම්බ කරපු ධනයෙන් අපි මෙන්න මේ උදව් උපකාරය අනිකාර කරන්න ඕන කියලා මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන ධර්ම දානමය පුණ්‍ය කර්මයක් කරගත්තා. බණ ඇහිලා ප්‍රහාර තැනක කෙනෙක් සංවර වෙනවා නම් මේ ශාසනයට අතුල් වෙන්න ඕනේ ශාසනය තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ නිවැරදි වෙන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් ගන්න වාරයක් වාරයක් ගා ගානේ මේ අත්තන්ට බොහෝම පින් සිද්ධ වෙනවා. පින් උල්පතක් වගේ ධර්ම දානමය පුණ්‍ය කර්මයක් කරන තින් එවැනි උතුම් පින්කමක් කරගත්ත මේ පින්වත් අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ පුණ්‍ය මහිමය Tamanට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති